අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ අදත් හතරවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ මනෝ සමාචාරම් පහං දුවිදේන වදාමි තී කරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වචනාංශ ඉදිරිපත් කරන මේ කාරණාව නැත්නම් මනෝ සමාචාරවල තියෙන සෙවිය යුතු පැත්තත් නොසෙවිය යුතු පැත්තත් කියන දෙක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ස්විච්චාවෙන් ඉදිරිපත් කරලා පෙන්නනවා මෙතන මේ මනෝ සමාචාර කියලා සඳහන් කරන්නේ දැඩි ලෝභයත් ද්වේෂයත් විහිංසාවත් කියලා. ඉතින් මේ කාරණා තුන ත්‍රිපිටකයේ විවිධ තැන්වල විවිධ විදිහට සඳහන් කරලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද විහිංසා කියලා සමහර තැන්වල තියෙනවා. මෙතන අභිජ්ජා ව්‍යාපාද විහිංසාව වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ ඒ තැන්වල මේ සූත්‍රයට අදාළ සාධක තියෙනවා. ඒ අනුව අපිට භාවනා කරන කෙනෙක් වශයෙන් මේකේ කොතෙක් දුරට සදාචාර සම්පන්න සීලයට අදාළ ඉක්මීමට අදාළ කොටසක් තියනවාද? කොතෙක් දුරට එහාට ගිහිල්ලා සමාධියක් දිනු කරනකොට සතිය මේ සමාචාර සම්බන්ධ කොච්චර දතීද කියලා බෙදලා බලන්න වෙනවා සූත්‍රවල දක්වන හැටියට. උදාහරණයක් වශයෙන් එකපාරක් අපි දේශනා මාලාවකට ලං කරගත්ත පංසුදෝන සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සඳහන් සූත්‍රයක්. ඒකේ සරුවච්චන් වහන්සේ රත්තරන් සහිත පසක් කරගත්ත මිනිස්සෙක් ඒකෙන් රත්තරන්ෙන් කර ගැනීමේදී අර කොයි කොයි විදිහට Tamanට අවශ්‍ය ටික තියාගෙන අනවශ්‍ය ටික හොදාරිනවද කියලා රත්තරන් හොදනවයි කියලා ඒකට කියන්නේ සඳහන් කරනකොට ඉස්සල්ලාම ඕලාරික උපක්ලේශ වශයෙන් කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කියලා ඒක පෙන්වන්නේ උපමාවට අතින් අවුල්ලා විසිකරන්න පුළුවන් බොරළු කෑලි තියෙනවා ඉස්ලාම් කරන්නේ සල්ලඩ කරලා ඒ බොරළු කෑලි අරන් විශ් කරනවා. ඒකේ රත්තරන් ගුලි නෑ. ඒකේ තියෙන හරිය තියෙන පස්. ඒක අයින් කරාට පස්සේ ඇතුලේ අර රත්තරන් කැලි සහිත මඩෝල දෙවෙනි මජ්ක්‍ධිම උපක්ඛලේශා කියලා මධ්‍යම ප්‍රමාණයේ කැට තියෙනවා. ඒකත් අයින් කරනවා. ඒ වයින් කරන බොහොම ප්‍රවේශමෙන් අර ලොකු කෑලි අයින් කරනකොට ඒ ලොකු කෑල්ලක් රත්තරන් කෑල්ලක් නොවෙන්න වග බලාගෙන තමයි අයින් කරන්නේ. ඉතින් ඒකෙදී අර මුල්ම කොටස අයින් කරනකොට එහෙම නැත්නම් ඕලාරික වූ ගොරෝසු උපක්ලේශ අයින් කරන තැන මනෝ දුස්චරිත කියලා සඳහන් වෙනවා. මනෝ දුස්චරිත කියලා කියන්නේ Tamange හිත නිතරම මේ දැඩි ලෝභයෙන් පෙළෙනවා. ඒ පෙළීම නිසා ඒකේන සමාජ ඇසුරේදී පුද්ගලයාට වැඩිය වස්තු වලට ප්‍රිය කරනවා. ඉතින් ඊට පස්සේ දිගටම වස්තුවක් උනේ පුද්ගලෙක් මරන්න නැත්නම් වස්තුවක් වෙනේ පුද්ගලයේ දාස භාවයට ගන්න. එහෙම නැත්නම් වස්තුවක් වෙනේ පුද්ගලයේ නීච තත්ත්වයටපත් කරන්න පෙළඹෙනවා. ඉතින් ඒක සමාජ පිළිලයක් පෞලක ගත කරනකොට, ගෙදරක් ගත කරනකොට සමාජයක් ගත කරනකොට අවුලක් වෙනවා. ඒකට හොඳ ප්‍රකාශයක් මම දැක්ක මේ ළඟදී දලයි ලාමතුමා කරලා තිබුණා. වස්තු තියෙන්නේ වැඩගන්න මිනිස්සු ඉන්න ප්‍රේම කරන්නයි එහෙම තමයි මේක මැවිලා තියෙන්නේ. නමුත් අද වස්තු වලට ප්‍රේම කරනවා මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවායි කියලා. ඒ තරමටම උඩයට ගිය සමාජයක් අද තියෙනවා. අපි ඕනම කෙනෙක් මිනිස්සෙක් කැප කරන ලෑස්ති අපිට අවශ්‍ය වස්තුව අපිට අවශ්‍ය සුඛෝභෝගී වස්තු ලැබෙනවා නම් මිනිස්සෙක් කැප කරාට මිනිස්සෙක් දාස භාවයට යෙදුවට මිනිස්සු පහත් අත්‍යපත් කරන ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ ක්‍රියාකාරකම් එනකොට ඒක මේ මනෝ දුස්චරිත වලට වැටෙනවා. පෙරෙන තරම් වැක්කිරන තරම් දැඩි ලෝභය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂය ව්‍යාපාදය ඒ හොත්සලංගේ මැස්ස යන්න බෑ පොඩි දෙයක් වෙච්ච ගමන් අධිකතර දඬුවම් කරනවා එහෙම නැත්නම් අධික චෝදනා කරනවා දඬුවම් කරනවා ඒක වෙච්චහමත් සමාජ මට්ටම බලපානවා එහෙම නැත්නම් හිංසාව කරුණාවේ අනිත් පැත්ත කිසිම දෙතක් කනුකම්පාවක් නැහැ. හිංසාව තුළින්ම කටයුතු කරන්නේ. ඉතින් මෙව්ව වැටෙනවා මනෝ දුස්චරිත වලට. නමුත් ඒ ටික ඉච්චරම නැති වුණාට ඒ තරම්ම මේ වස්තු ලබා ගැනීම සඳහා මිනිස්යෝ කැප කරන තරමටම දැඩි ලෝභයක් නැහැ. නැත්තම් විතම ලෝභයක් නැහැ. එහෙම නැත්නම් මේ හොතලංගින් මැස්ස යන බැරි තරම් කේන්ති යන ගතියකුත් නැහැ. එහෙම නැත්නම් දයනුකම්පාව නැත්තේවත් නැහැ. නමුත් ඒ මට්ටමින් එහාට ගියාට පස්සේ යෝගාවචරයා යෝගාවචරගේ හිත ඇතුලේ උපක්ලේශ මට්ටමින් නීවරණ මට්ටමින් පරිඋත්ථාන මට්ටමින් මේ තුන නැති කෙනෙක් ඇත්තේවත් නැහැ. යම් ප්‍රමාණයකට ලෝභයක් නැති කෙනෙක් යම් ප්‍රමාණයකට ද්වේෂයක් නැති කෙනෙක් යම් ප්‍රමාණයකට හිතේ අනුකම්පාව හිගගතියක් නැති කෙනෙක් නැහැ. ඉතින් එතකොට අර මාන කායික දුස්චරිත සඳහා සීලය අපි උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා සීල ශික්ෂාව ශික්ෂාපද මාර්ගයෙන් කාය වචන දෙක හික්මවා ගැනීම මාර්ගයෙන් මේ අපේ හිතේ තියෙන මේ වැగిරෙන තරම් වූ කෙලස් එලි දක්වන්න දෙන්නේ නැතුව අරස කරගන්න එකට සීල කියනවා නමුත් ඒ සමාජයට හානි කරන ආචාර ධර්මට හානි කරන මට්ටමට නැති වුණාට හිත ඇතුලේ තියෙන කෙලෙස් හොඳටම පේන්න පටන් ගන්නවා කෙනෙක් මේ සතිය එහෙම නැත්නම් මේ අප්‍රමාද ප්‍රතිපදාව සමාධි ශික්ෂාට දාන්න ගිය ගමන. මොකද එතනදී අපි මීට වැඩි ඇසියුම් ලෙස තමන්ගේ හිත එහෙම නැත්නම් වීතික්‍රම කෙලෙස් වලින් අයින් වෙලා පරිඋත් ทาน කෙලෙස් එක්ක ඍජු මූණට මූණ දාලා සටනකට වගේ යන්න පටන් ගන්නවා. එතකොට ද්වේෂය පහළ වෙනවා, ආලෝභ පහළ වෙනවා, ලෝභ හිත හිංසක බව පහළ වෙනවා. අන්නේ වෙලාවල් වලට ක්‍රියාත්මක කිරීමට අපේ තේරවාද සාසනය ගොඩාක් ලොකු ආයුධ මල්ලක් තියෙනවා. එහෙම නැත්නම් උපකරණ රාශියක් තියෙනවා. ඒවා උපකරණ ක්‍රියා කරේ නැතුව වීතික්කම නොවි බේරෙන්න පුළුවන්. නමුත් මේ උපකරණ ක්‍රියාත්මක කිරීමෙන් තේරෙනවා ඒ ඒ උපක්ලේශයට ඒ කියන්නේ දැඩි ලෝභයට සාපේක්ෂව ත්‍රිපිටකයේ දීලා තියෙන උපක්‍රම ක්‍රමසාවිදි පාවිච්චි කරනකොට පුදුමාකාර කුසලතාවයක් වැඩෙනවා. ඒක කරහැරීමෙන් කවදාකවත් ලැබෙන එකට කෙලින්ම මුණ දීලා යම් වෙලාවක මේ දැඩි ලෝභය විසම ලෝභය මයිලඟ තියෙනවා ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි මනුස්සකමේ දෝෂයක්. මේකට මේ අපේ තේරවාද සාසනේ ප්‍රතිනිධියක් තියෙනවා. ප්‍රතිකර්මයක් තියෙනවා කියලා. අන්නේ ප්‍රතිකර්මයට ඍජුව මොන දෙන්න ගියාට පස්සේ ඒ ප්‍රශ්නේ මග ඇරලා යනවට වැඩිය ප්‍රශ්නෙට මොන දීම නිසා පුදුමාකාර කුසලතාවයක් එන්න පටන් අර ගන්නවා. ඒවා නෝපන් කුසල් ඉපදවීම පැත්තට වැටෙනවා. අර විසම ලෝභය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, හිංසක බව දුරු කිරීම වගේ දේවල් උපදින්න ඉඩ තියෙන කෙලෙස් නොයිපදීමේ කටයුත්තට යනවා. එහෙම නැත්නම් හිතේ දැනට ඇවිල්ලා තියෙන ඉපදිලා තියෙන කෙලෙස් දුරුවන් කිරීමේ කටයුත්තට යනවා. නමුත් යම් වෙලාවකට මේ මගේ හිතේ කොච්චර තපස්සර ස්වරූපෙන් ගත කරත්, උපාසක ස්වරූපෙන් ගත කරත්, උපාසිකා ස්වරූපෙන් ගත කරත් මේක ඇතුලේ අනිවාර්යයෙන්ම මේ දැඩි ලෝභයට බීජ තියෙනවා, ද්වේෂයට බීජ තියෙනවා. එහෙම නැත්නම් අවිහිංසාව, හිංසාව පිටස බීජ තියෙනවා කියලා. ඒවා මතුවෙනකන් ඉඳලා මේ දීලා තියෙන උපක්‍රම ඒවත් සතියෙම වඩා සූක්ෂම උපකරණ. එහෙම නැත්නම් අප්‍රමාදයේම වඩා සූක්ෂම යෙදවීම අන්නේම කරනකොට තේරෙන පටන් අර ගන්නවා මෙයාට බය වෙලා හිටියට අර කුසලතාවෙ දිනු කරගන්න බෑ. එතන මේ නෝපන් කුසල් ඉපදවීමේ අපි මෙතෙක් කල නොකරපු සෙල්ලමක් නොකරපු විනෝදාංශයක් කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. එතකොට පේනවා අපි මෙතෙක් කල මේ කෙලෙස් වලට බයපක්ෂව එනකොට පැනලා ගියා මිසක් කවදාකවත් මුණ දීලා නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ එනකොට අයින් වෙලා බය වෙලා ඉඳලා සීලෙන් මේක අරසා කරලා ඉඳලා අවශ්‍යතාවයක් හැකියාවක් දක්ෂකමක් සූදානම් ශරීරයක් ආවොත් මේකත් එක්ක කෙලින් වැඩ කරනකොට මනුස්ස මනසක ක්‍රියා වැඩපිළිවෙල නැත්නම් tire පිටිපස්සේ වැඩ වෙන වැඩපිළිවෙල දිහා දකින්න සතියෙන් මෙව අපේක්ෂා කරන්න ඕන. භාවනා කරගෙන ඉන්නකොට මේ දැඩි ලෝභයේ නපුරු හිස ඔසවන වෙලාවක් එනවා. ද්වේෂයේ නපුරු හිස ඔසවන වෙලාවක් එනවා. හිංසක භාවයේ නපුරු හිස ඔසවන වෙලාවක් එනවා. ආන්නේ වෙලා වෙනකොට ඒක මකලා පිළලා දාන්න නැතුව මේකට මෝණ දීපු අවස්ථාවේදී ඒ පුද්ගලයාම නෙමෙයි භාවනාවෙන් නැගිටින්නේ ඊට වැඩිය ගොඩාක් Taman ළඟ තිබුණු ක්‍රම සහ විදි ක්‍රියාවත් කරලා මෙයා එනකොටම අනිවාර්යෙන් පස්සෙන් පස්සට ගිහිල්ලා බය වෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ මෝණ දෙන්න පුළුවන් හැබැයි මේ මෝණ දෙන එක ආයුධ සන්නද්ධව කරන්න ඕනේ ඒක සඳහා සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ සූදානම් වෙන්න ඕනේ මේක එනමමයි ආපු වෙලාවක් આવොත් මම මෝණ දෙන්න ඕනේ කියලා ඒ සූදානම්ම ගියොත් චිත්තේ සම්පූර්ණ වෙනස්. නිදා උපහාර උදාහරණයක් වශයෙන් කියනවනම් අපි සංක්‍රමණික රෝග තියෙන තැනක එහෙම නැත්නම් බෝවින රෝග තියෙන තැනකට අපිට යන්න වුණොත් අපි දන්නවනම් මේ සංක්‍රමණික රෝගේ මේකයි ඒක රට අඳුරගෙන තියෙනවා. ඒකට එන්නත මේකයි. මම යන්න වෙන නිසා මම එන්නත අරගෙන ගියා නම් මයි තුල ප්‍රතිශක්තිය ඇති වෙලා තියෙනවා. එතකොට මම දන්නවා මේ එන්නතේ තියෙන්නේ මේ රෝග බීජමයි. බාගෙට මරපු රෝග බීජ. ඒ රෝග බීජ ඇතුළට දාගන්න එක වෛද්‍ය ශාස්ත්‍රානුකූලව නැතුව බැලුවොත් එimhe අනතුරුදායක වැඩක්. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය දැනගෙන තියෙනවා බාගෙට මරපු විෂ බීජ Taman තුල ප්‍රතිශක්තියක් ඇති කරනවා කියන. ඒක මහ අමර නිරීක්ෂණයක්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දාගත්තට පස්සේ සංක්‍රමික රෝග තියෙන තැනට ගියාට බෝ වෙන්නේ නැහැ. මොකද Tamange මේ ඇඟ ඇතුලේ ඒකට අදාළ ප්‍රතිශක්ති ප්‍රතිදේහ හදලා තියෙනවා. ඉමුනිටි කියලා කියනවා නැත්නම් දැරීමේ ශක්තිය කියලා කියනවා. අන්න ඒ වගේ යම් මට්ටමකට භාවනා කරපු කෙනා. ඉතින් මෙතෙන්දී ඇත්තටම අපේ සම්ප්‍රදාන කුල වචන කියනවා යම් ප්‍රමාණයකට සීල සමාධි ඇති කරගත් එක්කනා විපස්සනා වඩන්න ඕනේ කියලා. එහෙම නැත්නම් කෙලිම මේකට මොන දෙන්න ඕනේ කියලා ගියොත් මේ මනෝ සමාචාර වලට මනෝ විෂමාචාරවලට ලස්සන උත්තර පද්ධතියක් තියෙනවා. ඒ වෙනමම මේ සටන් උපක්‍රම වර්ගයක් තියෙනවා. පුහුණු පාඨමාලාවක් තියෙනවා. අන්නේ පුහුණු පාඨමාලාව ඒ ප්ලාස්ටිකල්ල යන්න බෑ. එන වෙලාවේ වැඩ ගන්න ඕනේ. අන්නේ වැඩ ගන්නකොට වැඩ ගන්නකොට පේනවා ධර්මයේ තියෙන සජීවී කොටස. එහෙම තමයි සරුවච්චන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ ටික දකින්න එකයි. ඒක දැක්කට පස්සේ අපිට ඔය දහම් පාසල උගන්වන දේවල් වලට වැඩිය එහෙම නැත්නම් අපි සීලෙන් ආරසා කරනවට වැඩිය අවස්ථානෝචිතව ස්ථානෝචිත වේ කරන වැඩවලදී තමන්ගෙම ස්ථානෝචිත ප්‍රඥාව සූදානම් වීම ඒ වගේම තමන්ගේ කර්ම ශක්තිය මුලිච්ච වීම වගේ දේවල් අනුව ඒ නරක නපුරු සතා ඔලුව උස්සනවා. අපි ළඟ තියෙන මේ දැඩි ලෝභය ඔලුව උස්සනවා. ඒක මේ මේ දැඩි ලෝභය මගේ මවැනි යෝගාවචරයට ගැළපෙන්නේ නැතය. එහෙම නැත්නම් ඒකට පශ්චාත්තාප වෙනවා එහෙම නැත්නම් හීනමානයකටපත් වෙනවා කිව්වොත් ඒ කෙනාට අර තමයි ළඟ තියෙන ආයුධ වලින් සන්නද්ධ වෙන්නත් බෑ පස්සේ පතට යනවා. නමුත් යම් දවසක එයි එන්න ඕනේ. මේකට මම කවදා හරි මුණ දෙන්න ඕනේ කියලා. මේ මුණ දීම මරණ මොහොතදී කරන්න වෙන්න බෑ. මේක ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. මේක වයසට ගියාට පස්සේ කරන්න බෑ. අහුවෙච්ච වෙලාවේ මේක කරන්න ඕන කියලා අර විසම ලෝභය මතුවෙන වෙලාවක් දැක්කොත් ඒ දැකපු වෙලාවේදී ඒක වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැති වුණාට මතුවෙච්ච වෙලාවක මේ ඇවිල්ලා තියෙන අසවලා නැත්නම් මේ ඔලුව උසලා තියෙන අසවල් මේ බූවල්ලයි කියලා දැනගෙන අන්න ඒකට මෝහන දීමේදී ක්‍රම තුනක් වශයෙන් නම් කියන්න පුළුවන් දැඩි ලෝභයට මෙහෙමයි ද්වේෂයට මෙහෙමයි හිංසාවට මෙහෙමයි කියලා. හැබැයි තුනටම අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලැබෙන්නේ සතියෙමයි. අප්‍රමාදයෙන්මයි ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේ දැඩි ලෝභේන වෙලාවක ඒ යෝගාවචරයට සූදානම් නැති ශරීරික හිටියොත් යන්දන් යාම බේර ගන්න මට්ටම විතරයි කරන්න පුළුවන් වෙන්නේ. වීචක්‍රමණේ නොවි එහෙම නැත්නම් උල්ලංඝනය නොකර ඉන්න පුළුවන් වෙයි. නමුත් සූදානම් වෙලා ගියොත් ඒ කියන සෙල්ලක්කාර මනස එහෙම නැත්නම් ඒ කියන යෝනිසු මනසිකාරයේ සහිතව ගියොත් එයාට ඒකේ අතිරේක ලාභයක් ලබා ගන්න පුළුවන්. මෙතෙක් කල නොහිතපු විදිහට මම මේ කෙලෙසට හොඳටම ලඟ වුණා. අවශ්‍ය උත්තරේ දුන්නා. එතකොට මේ ඒ කෙලෙසේ මෙන්න මේ මේ දුර්ලකම් ටික තියෙනවායි කියලා එයාගේ යටිබඩටම පහරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැටෙන්නම ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ගහන්න ඕන නිලේ මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අන්න ඒක කටයුත්ත පොදුවේ කියලා දෙන්න බෑ. ඒක හැබැයි ඒ ක්‍රමවේදය මතු කරලා දුන්නට පස්සේ Taman ඒකට දැනගන්න ඕනේ ඒ සටන් උපක්‍රමය. අනේ සටන් උපක්‍රමයේ ලෑස්තිලා යන මිනිස්සයා මේ කෙලෙස් එනකොට බය වෙලා පස්ස ගහලා ලැජ්ජාවටපත් වෙන්නේ. අපේ ලොකු සාංශ ඉන්න කාලේ කිව්වි ලෑස්තිලා යන්න. යුද්ධෙට ගියාට පස්සේ හතුරගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර ඉඳලා තින්නම් අම්මගේ තාත්තගේ අනුකම්පා ඉල්ලුවට කමන්නේ යුද්ධදී අනුකම්පා කරන්න බෑ ඌ ඉස්සර වුණොත් ඌ මං ඉස්සර වුණොත් මං අන්නේ විදිහට ඒ එලඹිච්ච ගතිය නැත්තම් සතියේ තියෙන අප්‍රමාද ගතිය උද්දීපන වෙලා එනවා මේ වගේ දැඩි ලෝභ අවස්ථාවක් අභිජ්ජා අවස්ථාවක් අන්සතු වස්තුවක් මට වේවා කියන තරමට දැඩි ලෝභේන වෙලාවක් දැනගත්තොත් දැන් මං ඉන්නේ මේ වගේ තැනක කියලා මම මේ කියන පැත්තෙන් ඒ යෝගාච සතුට වෙන්න පුළුවන්. දැන් මට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා එක්ක මං පරදී එක්ක මං හරියයි කියලා. ඒ නිසායි මං අර මුලදී මතක් කරන්න යෙදුනේ අපි ගෙවල් දොරවල් ඉන්නකොට නැත්නම් භාවනා කරන්න ඉස්සල්ලා නැත්නම් සත්‍ය අඳුර ගන්න ඉස්සල්ලා අපිට තිබුණේ කාම ගුණ. අපිට උනේ ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, හිත පිනවීම මගේ නැත්තම් අපේ. මගේ පිනවීමට කාමයේ කියලා කියනවා. කාම රාගය කියලා කියනවා. අපේ කට්ටියගේ පිනවීමට භව රාගය කියලා කියනවා. එහෙනම් තමයි ඉතුරුවා පතුරුවා කරන්න ගියාම ඉතිවදී කරගන්න බැරි වෙච්චාම තමන්ගේ පස්සහපා ගන්න එකට කියන විභව රාගය කියලා. ඒ කාගෙන මැරෙනවනේ. වලිගය අපාගෙන මැරෙනවා ඉතින්. ඒකට විභව රාගය කියන්නේ භව රාගය වැඩි වෙච්ච තරම විභව රාගයත් වැඩි. ඉතින් ඒ එන්නේ තුනේ එදිනදා ජීවිතයේදී අපි මේක වළක්වාගෙන අපි හිතමු සීලෙන් අරස කරගත්තා කියලා. ඒක එන්නේ නැහැ. නැත්තම් එන්නේ නැති විදිහට අපි ඒක කැලියට රින් කරනවා. එහෙම නැත්තම් ගහක් වුණට යනවා. එහෙම නැත්තම් ශූන්‍යකාරයකට යනවා. එහෙම නැත්තම් මේ වගේ භාවනා කරන පිරිසක් මැදට එනකොට අපි දන්නවා ඔය කියන විදිහේ සතුම් මැදින් හොරකම් කිරීම වෙන්නේ නැහැ. නමුත් මේ සතිය සමාධියකට යොදවන වගේ තැනකට ගියාම හිතේ මේ තුන එනවා. කාමචන්ද ව්‍යාපාද විහිංසාව කියන කේ නිසා සරුවචනාංශමික ප්‍රහාණ කළ යුතු ධර්ම වශයෙන් ඊරිමානන්ද සූත්‍රයේ සඳහන් කර තිනවා කතමාචානන්ද පහාන සංඥා හිදානන්ද බිකෝ උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බියන්ති කරෝති අනභවං ගමේති උපන්නං ව්‍යාපාද විතක්කං උපන්නං විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති uppන් uppන්නේ පාපකී අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා අපි ඔය ගිරිමානන්ද සූත්‍රයක කියවනවා එතකොට මේ යෝගාවචරයට දැන් මේ කාමයක් හෝ විෂම ලෝභයක් මතුවෙච්ච වෙලාවක් ආවට පස්සේ ඒ යෝගාවචරය මේක කනගාටු වෙන්නේ මවන්නේකට මේ වගේ දන් දෙන මවන්නේකට මේ වගේ සිල් රකින්න මවන්නේකට එහෙම නැත්නම් මේ බණ භාවනාවේදීන මවන්නේකට මේ කෙලෙසේ ලැජ්ජ නැතුව ගෙටකට උණයි කියලා. නමුත් යෝගාවචරයට මේ සටනේදී හිතන්න වෙනවා මේ ගොඩ උනේ වීතික්කම කෙලෙසයක් නෙවෙයි. මතුනේ පරිඋත්ථාන කෙලෙසයක්. එනත මෙයා හිතේ මට්ටමේ විතරයි දඟලන්නේ. මෙයා කවදාකවත් මගේ තියෙන ශක්තිය නිසා හෝ පරිසරය නිසා හෝ උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරිඋත්ථාන මට්ටමේ මේ කෙලෙසි දැක ගන්න ලැබීම මම මේ කරන ආර්ය පරිශ්‍රයට අවශ්‍ය දෙයක්. එහෙම නැත්නම් ගොරෝසු ගොරෝසු කෙලෙස් අයින් කරුවට පස්සේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ. අන්නේ එකක් ආවට පස්සේ වැඩ කරන හැටි කොහොමද කියලා ක්‍රියාකල යුතු ආකාරය කොහොමද කියලා මේකට බය නොවි මේකට පශ්චාත්තාප නොවි හිත සලා ගන්න නැතුව කටයුතු කළොත් ඒ යෝගාවචරයට එතනදී ක්‍රියාවත් කළ හැකි ක්‍රමසාවිදි රාශියක් තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට මම ඉදිරිපත් කරන්නේ ඔය මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේගේ සරුවචන් වහන්සේත් එක්ක කරපු ගනුදෙනුවේදී මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පොඩි ඉතිහාසයක් කියනවනම් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි හොඳටම කලකිරලා තියෙනවා මේ ජීවිතේ. ඊට පස්සේ පුත්‍රජාන වහන්සේ ළඟට ගිහිල්ලා අවසරයි ස්වාමීන් මම එකතෙන් වෙලා විවේක වෙලා දැඩි හිත ඇති කරන භාවනා කරන්න හිතාන තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මට කමටහනක් දෙන්නේ කියලා බුදුරජාණන්ගේ විශේෂ ඉල්ලීමක් කියනවා. ඒතර බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරනවා මම දෙන්න තියෙන ඔක්කොම දීලා තියේදී තවත් ඇවිල්ලා එක එකනා කමටහන් ඉල්ලනවායි කියලා මහලුක පුත්තු සාංශයට හිඟියක් කරන උඹ වගේ නාකියොත් මෙහෙම ඇවිල්ලා ඉල්ලනවා නම් ඉලන්දාරි කොච්චර ඉල්ලන්න එපාද කියලා. කියලා දේ තියෙද්දි තවත් පුද්ගලිකව ඉල්ලනවා. ඒක කෙසේ නමුත් පස්සේ බුදුරජාණන්සේ මාළුක බුදුසානසේ ආව පටලවා ගන්නවා සාකච්ඡාවකට. ඒකෙදී අහනවා මේ මාළුන්ගේ පුත්‍ය චක්කු විඤ්ඤය රූප අදිත්තං අදිට බබන්න පස්සදින පස්සේ යන්ති. අපිට හිතා ගන්න පුළුවන්ද මේ එහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා. මූල ධර්මානුකූලව කියනවා කවදාවත් මම දැකලා නැහැ දැන් දකිමිනුත් නැහැ දැන් බලමිනුත් නැහැ ඉතරහට බලන්න වෙන්නෙත් නැහැ අන්න එහෙම රූපයක් වෙනුවෙන් ප්‍රේමයක්වත් ඡන්දයක්වත් කාමයක්වත් හටගනීද කියලා ඇහින් දැකිය යුතු රූපයක් තියෙනවා දැකලත් නැහැ, දකින්නුත් නැහැ, බලත්නෙත් නැහැ, බලමිනුත් නැහැ. බලන්න වෙන්නේත් නැහැ. ඒතකොට මාළික පුතු සාංශ කියනවා අය උවෙන් කාදාකත් කෙලෙස් එන්නේ නැහැ. කෙලෙස් එන්නේ මේ දැන් බල බල ඉන්න රූපෙන් විතරයි. ඉතින් එතකොට ඒක පිළිබඳව ගොඩාක් විස්තර විභාග කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ අපි හිත අපේ හිත හරියට දන්නේ නැත්නම් අපේ හිතේ අතීත කෙලෙස් තියෙනවා අනාගත කෙලෙස් තියෙනවා ලෝකේ මොන රූපේ තිබ්බත් අසභ්‍ය කියලා જાති රූප જાතියක් තියෙනවා ලෝකේ කොහේ තිබ්බත් සභ්‍ය කියලා රූප જાතියක් තියෙනවා අසභ්‍ය රූපේ දැක්කොත් කෙලෙස් උපදිනවාමයි සභ්‍ය රූප දැක්කොත් කෙලෙස් උපදින්නේම නෑමයි කියලා මොකද්දෝ අපි සීතියක් අඳගෙන හිටියට ඒ වෙලාවේ කෙලෙස් උපදින්න දකින්න රූපේ මත තමන්ගේ ඒකට දක්වන ප්‍රතික්‍රියාව මත සිද්ධ වෙන එකක් මිසක් මේක තබ්බියා තබ්බිය භාවය සදාචාරවාදියාට තිබුණට භාවනා යෝගාවචරයට ඕක ඔච්චර ලොකු ඉංගියක් නැහැ. දකින්න දෙයට හොඳින් හෝ නරකින් ප්‍රතික්‍රියා කළොත් කෙලෙස් උපදිනවා. දැකපු රූපේ නොදැක්කා වගේ හිටියනම් කෙලෙස් උපදින්නේ නැහැ. ඒ නිසා ඒක තබ්බ්‍ය වෙන්නත් පුළුවන්, අසබ්බ්‍ය වෙන්නත් පුළුවන්. හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් දන්නවනම් දැන් මම ඉස්සරහට රූපයක් ආවා. ඒ රූපේ තමයි මුළු ඔක්කොම ලෝකේ තියෙන කෙලෙස් ඔක්කොම වගේ කියන්නේ. මොකද අපේ ඉස්ලාම් දාර්ශනික පට තේරුම් ගත්ත විදිහට රූපයක් ඉස්මතු වුණා නම් මගේ මනසට, ඒ කියන්නේ ඇහැ ජය අරගෙන තියෙනවා. ඇහැ වග බලා ගන්නවා කනට ජය ගන්න දෙන්නේ නැහැ. ඇහෙන ශබ්ද ඇහෙන්නේ නැහැ මේ වෙලාවේ. නාසයට වගේ බල නාසයට ජය ගන්න දෙන්නෙත් නෑ ඇහැ. ඇහෙන මේ තුඳ බලංගු වෙන්නේ නෑ. දිවට ජය ගන්න දෙන්නෙත් නෑ. දැනෙන රස බලංගු වෙන්නෙත් නෑ. කයට එන පහස බලංගුත් නෑ. හිතට එන හිතවිලිත් නෑ. ඇහැ බලා ගන්නවා. චක්කු විඤ්ඤාය රූපේ මත විඥානය ඇදගෙන එතන තමයි සියල්ලම කෙලෙස් පිළිබඳව හට ගැනීම තියෙන්නේ. ඉතින් ඒ යෝගාවචරය ඒ හටගත් රූපේ විශේෂයි. චක්කු විඤ්ඤේ රූපේ විශේෂයි. ක්‍රියා කරන ආකාරය සූදානම් ශරීරෙන් ගිය කෙනෙකුයි එනතන් සතිය වඩන ලද කෙනෙක් මේ වගේ දේවල් එන්න පුළුවන් කියලා ලෑස්ති මනසකින් ගිය කෙනෙක් එහෙම නැත්නම් එන්නතක් අරගෙන ගිය කෙනෙක් නැත්නම් එන්නතක් ගැන අහලවත් නැති කෙනෙක් එහෙම නැත්නම් එන්නත තිබුණාට ගත්තේ නැති කෙනෙක්. මෙන්න මේ වගේ දිහා බැලුවොත් මාළුක පුත්තු සාංශේ මේකෙන් විකල්ප දෙකක් පෙන්නනවා. එකක් පෙන්නනවා අසතියෙන් ගිය කෙනා. මේ විදිහට කනට ඇහැට කනට දිවට නාසයට කයට කියලා ගාතපද 12ක් ඒ ශාංශ ඉදිරිපත් කරනවා. ඒක වටිනවා. ඒ ශාංශ මේ හිත වැටිච්ච වෙලාවක සහ හිත නැගිට හිටපු වෙලාවක ඒ කියන්නේ අතරමැද වගේ ඉන්න අවස්ථාවක විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. රූපන් දිස්සා සති මුට්ටා බිනිමිත්තම් මනස්කරෝති. යම් විදියකට කවුරු හරි මේ රූපේ දකිනකොට සූදානම් ශරීරේ නැත්තම් ඒ කියන්නේ මුට්ටා සතිය නම් තියෙන්නේ. සතිය මොට වෙලා නම් රූපන් දිස්සා සති මුට්ටා බිනිමිත්තම් මනස්කරති. ඒ තංච අජ්ජෝස තිට්ඨති ඒ රකින්න රූපයට පුදුම රිංග ගැනීමක් රිංග කරනවා ඒකල්ලිවලා සාරද්ද සාරත් චිත්තෝ වේදේති එයා ඒ රූපේ තෝරගත්තේ රූපේ කනත් සද්දත් ප්‍රතික්ෂේප කරලා ගන්ධත් ප්‍රතික්ෂේප කරලා දිව රසත් ප්‍රතික්ෂේප කරලා පහසත් ප්‍රතික්ෂේප කරලා හිත ධර්ම කාණ ප්‍රතික්ෂේප කරලා නිසා ඒ තෝරා ගන්නාලද රූපයට ලොකු බැඳීමක් තියනවා කියන එක ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මේ හයක් තියෙද්දී රූපේ තෝරගත්තා නම් ඒ රූපේ තෝරගන්න විශේෂ හේතුවක් තියෙන නිසා ඒ සාරත්ත හිතෙන්ම තමයි බලන්නේ. ඊට පස්සේ එයා මේ අනිත්‍යව විෂිකර බවවත් මතක නැහැ. ඒ වගේම විකල්ප හයක් තිබුණ බව මතක නැහැ. යාට පේන්නේ එකමයි. දැන් එහිම নিমগ্ন වෙලා සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිට්ඨති. තස්ස වඩ්ඩති වේදනා අනෝක අනේකාරූප සම්භවය සතුට වෙනවා. අනේ මට ඇස් තිබුණ නිසා මේ ලස්සන විචිත්‍ර රූපේ දැකපු නිසා මට ඒක හිතින් රස හපහප රස බල බල අර රූපේ විඳින්න විඳින්න විඳින්න විඳින්න විවිධ රස රූපයම රස විඳිනේ කරනවා මන වඩන රූපයක් දැක්කට පස්සේ රස විඳින තස්ස වඩති වේදන අනේකා රූප සම්භව. මේක මම ගිහිල්ලා මම පවුලට දෙනවා, දුවට දෙනවා, හෙට ගිහිල්ලා තියා ගන්නවා, ෆ්‍රිජ් එකේ ටිකක් දා ගන්නවා. රූප නැති ෆ්‍රිජ් එකේ නෙවෙයි කැමරාවෙන් දාගන්නේ. කොහොම කොහොම හරි කියලා මේක පිළිබඳ දිගට කල්පනාව යනවා. මේ නිසා මේ පුද්ගලයා පුදුමාකාර දැන් තවදුරටත් රූපේ නෙවෙයි ඉන්නේ. දැන් ඉන්නේ මනෝ විකාරයක. මනෝ සංචේතනාවල සංචේතන දිගේම උඩ ගියාට පස්සේ ඒ මනුස්සයාට ඉන්න තැනත් මතක නැති වෙනවා රූපෙත් මතක නැති වෙනවා යගේ සංචේතනාම දිගින් දිගට දිගින් දිගට ඇදගෙන යනවා ඒ නිසා රූපය කරන්නේ මේ මනුස්සයාට මේ අවසල දෙන එක විතරයි ඊට පස්සේ ආ කතාව ගෙනියන්නේ සම්පූර්ණ මනෝ විකාරක වඩන ලද රූපයක සහ වඩන ලද රසයක ඉන්නේ ඒ තරමටම සංසාරේ නිවනින් ඈත් වෙනවයි කියලා මේ මාළුගේ පුත්තු සංසය සඳහන් කරනවා. ඒක liverලා කියන යම් කිසි කෙනෙක් සතියෙන් යුක්තව බැලුවොත් රූපන් දිස්සා සති මුට්ටා ඒ වෙනුවට අනිත් පැත්තට කියනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සා පටිසතෝ එයා ඊට ඉස්සෙල්ලම දන්නවා මගේ හිත පවත්තන්න ඕනේ සක්මණී කියලා එයා සක්මනේ ඉන්නේ. ඉන්නකොට රූපයක් පේනවා. එහෙම නැත්නම් දැකම නැති සතෙක් හරි මොකක් හරි පේනවා. එතකොට මෙයා රූපන් දිස්වා පතිස්සතු රූපේ දකින්නකොටම හිතා ගන්නවා මේ රූපේ පෙනීම කියලා කියන්නේ නසෝ රජ්‍යතු රූපේති රූපේ රස විඳින වෙනකොට එයා දැනගන්නවා මගේ දැන් සතිය කැඩලා තියෙන්නේ සතිය තියෙනවා නම් කකුලේ තියෙන්නේ දැන් මට ඇහි ඒක නිසා ඒකට নিমগ্ন වීමක් කරන්නේ සතිය තියෙනවා නම් Tamanට දැනෙන දේ තමයි ඒ පේන රූපේ දැකීම කරදරයක් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරන සද්දයක් අහපුවාම සතිය පැවැත්වෙන කරදරයක් වෙනවා වගේ ඒකම තමයි මේ කියන්නේ. රූපයක් දකිනකොටම රූපේ කරදරයකට ගන්නවා. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසතෝ විරත්ත චිත්තෝ වේදේති තස්ස නාජ්ජෝස තිටතිය ඒක වින්දට මේ මගේ භාවනාවට කරපු කරදරයක් විදියට විරත්ත චිත්තෝ බැඳිච්ච හිතකින් නෙමෙයි කරන්නේ ඒකට රිංග ගන්න යන්නේ ඒ දෙක සතියේ නැතුව බලපු එකන තමයි මෙතෙක් කරපු වැඩ ඔක්කොම පැත්තක දාලා අර වැඩිච්ච රූපේ රස විඳ විඳ විවිධ වර්ණ සටහන් කර කර ඒකට নিমগ্ন වෙලා ඒක සාරත්ත චිත්තෝ වේදේති භාවනා කරන කෙනා මෙතෙන්දි මේ මේ සීවිතබ්බත සීවිතබ්බ පැත්තේදී අසීවිතබ්බ පැත්ත ගැන කල්පනා කරන එක නා කල්ැතුව මේ වගේ දෙයක් එනකොට විකල්පයක් හිතේ හදා ඉන්නවා මගේ හිත පවත්තන්න ඕනේ සක්මනේ සක්මනේ සතිය පවත්නකොට මේ රූපයේ තියෙන සුවිශේෂ ගතිය නිසා ඒක මගේ අදහස් පැහැරගත්තා විඥානේ පැහැරගත්තා හිත පහේ තිබුණ හිත ඇහැට ගියා. ඒකේ ආ දකින්නකොටම පේන්නේ මගේ තිබුණ එකලස කඩලා ගියා. ඒක රස විදී යුත්තක් වශයෙන් නෙවෙයි පේන විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තචීකට නිමග්න වෙන්නේ. තවත් එකක් තියෙනවා අජ්ජෝසාය කියන වචනයත් එක්කම නාභි වදති නාභි නන්දති නාජ්ජෝසාය තිට්ඨති කියලා බුදුරජාණන්සේ වචන තුනක් පාවිච්චි කරනවා. ඒ දැකපු රූපය ගැන වර්ණා කතා කතා කරන්න යන්නේ. එයා දන්නවා කතා කරන්න ගියොත් අහු වෙනවයි කියලා. නා ඒකට ගෙවදින්නෙත් නැහැ. නාභි වදති නාභි ඒක අභිනන්දනය කරන්නෙත් නැහැ. එයා දන්නවා අභිනන්දනය කෙරුවොත් සර්ප හිසකට කකුල දැමවා වගේ. ඒ තරම භයානකයි. මොකද මට ආරක්ෂක සක්මන තියෙනවා. ඒ සක්මන තියෙනකොට මේ රූපයයි ලාව. ඒ රූපේ මාව පැහැරගත්තා. පැහැරගත්තට පස්සේ දැන් මේ යෝනිසෝ මනසිකාරය වැඩ කරන්නේ සර්පහිසක් වගේ අරක සලකලා ගියොත් කිලෝරක් නැතෝ කොහෙට අරගෙන යයිද දන්නේ. ඒ නිසා ඒකට අජෝසනය කරන්නෙත් නැහැ. අභිනන්දනය කරන්නෙත් නැහැ. අභිවදනය කරන්නෙත් නැහැ. ඒ නිසා අපි යමක් ගැන කතා කරනවා නම් ඒක පැහැදිලිවම ඒ දේට තියෙන කෑදරකම තමයි. සමහරලාට අපි කරදර ගැනත් කෑදරයි. අපිට එන දුක් අනිත්‍යයට දුක් වලට වැඩිය වෙනස්. ඒක කියාපාන්න ආතාවක් තියෙනවා. ඒක මගේ දුක නිසා. දුක නම් කාගේ දුක තමයි. නමුත් ඒක කියාගන්න තමයි අජෝසනය. එහෙම නැත්නම් අභිවදනය. ඔය අපි කියන වර්ණන කතා. අතිශෝක්ති. එහෙම නැත්නම් විසිතුරු කතා. ඒ ඔක්කොගෙම රාගේ කාමේ වැగిරෙනවා. ඉතින් ඒවට ආධාර උපකාර කරනවායි කියලා කියන්නේ තමනුත් වැඩනවා ඒක අහපු කෙනත් වැඩනවා නමුත් මේකේ නාදන්නවා මට ඒ වෙනුවට මට පය තියෙනවා තක්මන තියෙනවා මම ඒකේ ඉන්න ඕනේ නමුත් හිත දැන් පිට ගිහිල්ලා තියෙනවා ඉතින් ඒක මගේ නැහැදිච්ච කාම ඒ හින්දා මගේ උපක්ලේශය ඒ නිසා ඒක නාජ්ජෝස චිත්තති නාබි නන්දති ඒ වෙලාවේදී මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා සේවතෝ ചാපි රූපං වේදකෝ තාති වේදනා පසතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේද. ඒ මනස ඇත්තටම රූපේ දකින්නවා දැන්. මේ රූපේ කහ පාටයි කොළ පාටයි කියලා විස්තරයක් දකින්නවා. ඒක රසවත් කියලා දකින්න නෝත් කවදාකවත් එයා ඒකට අහුවෙලා නැහැ මෙයාගේ සතිය කොච්චර දිනුනද කියනවනම් පයෙන් හිත කැඩිලා ගිහිල්ලා දැකපු රූපේ පිළිබඳව රූපේ දකිනවා ඒකෙන් එන්න තියෙන මනවඩන ගතියක් දකිනවා නමුත් ඒක අභිනන්දනය කරන්නේ නැහැ අභිවදනය කරන්නේ බැහැගෙන ඉන්නේ නැහැ. ඒ නිසා එයාගේ සතිය තමයි මේ ඒ වංශෝ චරති සතෝහු සතියෙන් වඩනවා. Tamanට ආරක්ෂක භූමිය පයේ තියෙන සක්මන නැති බවක් දන්නවා. ඒ වෙනුවට මාර භාෂාවක් වගේ සර්ප හිසක් වගේ රූපයක් දකින බවක් දානවා. රූපෙත් දකිනවා. ඒකෙන් එන තියෙන වේදනාවක් දකිනවා. නමුත් අභිනන්දනය කරන්නේ කියන එක තමයි මෙතන. මේක සීල ශික්ෂාව නෙවෙයි. ඒකට කියනවා මේ සමාධි ශික්ෂාව, දැන් ප්‍රඥා ශික්ෂාව කියලා. මේක සාමාන්‍යයෙන් මෙතෙන්ද ගිහිලා අද්දකපු කෙනෙක් මිසක් හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේ රූපයෙන් වහාම ඇදලා ගන්න ඕනේ. රූපේ දැක්කොත් ඉවරයි. එහෙම නැත්නම් එතන මේ සතිය සූර වෙන්නේ නැහැ. උරුබූටි වෙන්නේ නමුත් මේ මාළුක පුත්‍ර සංසේ සඳහන් කරන දෙනවා පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං ඒවං සෝ චරති සතෝ සතියෙන් ඉන්නවා. මගේ අරමුණේ නැති බවක් දන්නවා. මං අනතුරු තැනක ඉන්න බවක් දන්නවා. හැබැයි මං ඒක අබිරමණය කරන්නෙත් බවක් දන්නවා. මෙන්න මෙතනදී තමයි ඒ පුද්ගලගේ පෞරුෂත්වයේ වෙනසක් ඇති වෙනවා නම් කවදා හරි. රුචර්ජකම් වල වෙනසක් ඇති වෙනවා නම් කවදා හරි. ඒ මනසගේ සතිය විවිධාංගීකරණය වෙනවා නම් කවදා හරි. එතෙන් සතියෙන් අතිරේක වැඩක් ගන්නවා නම් කවදා හරි ආනෙතෙන් ඊට පස්සේ තේරෙනවා මේ විදිහට සතියෙන් මේ අතිරේක වැඩේ දේ අරගන්න තරම් සතිය සුඛනම් මේව හසුරවන්න බැරි නම් එහෙම නැත්නම් උරුබූට විදිහට හසුරවන්න බැරි නම් සතියත් මැට්ටෙක් වෙනවා මේ භාවනා යෝගාවචරයත් මැට්ටෙක් වෙනවා ආපු රූපේ මෙයා ජය ගන්නවා ආයේ කකුලට ය아가න්නත් බෑ මොකද එයා පශ්චාත්තාප වෙනවා පශ්චාත්තාප වෙනකොට දැනගන්න ඕනේ මම ඒක හිතේ මම ඉන්න ඕනේ කකුලේ කකුලේ නෑ ඒ වුණාට මේ කොහෙන්ද ආපු රූපයක් ඇවිල්ලා මට හොල්මන් කරනවා මම දන්නවා මම මේ රූපෙත් දැකලා තියෙනවා. ඒකෙන් එන්න තියෙන වේදනාවක් දන්නවා. ඒ වුණාට මම ඒකට නතු වෙන්නේ කියලා. අන්න එතන ඇති වෙන මනෝභාවය පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් නම් කෙනෙකුට එතන තමයි අපේ මේ manussකම සේවිතබ්බ අසේවිතබ්බ දෙක සේවිතබ්බ තමයි পায়. සක්මන. දැන් අසේවිතබ්බයකට ගිහිල්ලා හිත වර්ණවත් වෙලා වර්ණ පාටක් පේනවා රසක් තියෙනවා හිත ඇදිලා ගිහිල්ලා මෙන්න මේ දෙකම තියේදී එකටවත් වෛර කරන්නේ නැතුව අර තමන්ගේ අර නැවත পায়ට හිත ගන්න මේක මේ සර්පහිසක් දැකලා ඒකත් එක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න මනසක් හිතන්න පුළුවන් නම් එහෙම නැත්නම් එවැනි දෙයකට සෙල්ලක්කාරකමක් හිතන්න පුළුවන් නම් නැත්නම් එහෙම දෙයකට යෝනිසමංස්කාරයක් වදාන්න පුළුවන් නම් අන්න ඒ වගේ විපස්සනාවක් කරන්න පුළුවන් නම් ඒ මිනිස්යාට ගෙන්දගම් පොළුවේත් භාවනා කරතයි. කොඩි ගහයටත් භාවනා කරතයි. එහාට මේ භාවනාවට එන බාධා මොනව ආවත් ඒ හැම එකක්ම gedara වැඩක් වෙනවා. අතිරේක වැඩක් වෙනවා. Tamange සතිය තියෙන ඒ සුකනම්්‍ය ගතිය ඒ වගේ දුෂ්කරතාවලදීත් වැඩ කරන්න පුළුවන් ගතිය තේරෙනකොට පේනවා මේ වගේ සෙල්ලමක් නම් සංසාරේ කවදාකවත් මම කරලා නැහැ කියලා. මේ දැන් මේ කරලා ඉගෙන ගන්න මේ දෙල්ලම අපි ওই ටි ඉස්සලා සංසාරේ කවදාකවත් කරලා නැහැ. ඒ වගේ මේ දේ කරන්නේ නැතුව කුල්ලෙන් වහලා ගේ වහ ගේ ගේ ඇතුලේ තියාගෙන වහගෙන ඉඳලා නිවන් දකින්න බෑ. මේක අනිවාර්යයෙන්ම වුණ දෙන්නවා. අන්න ඒ සඳහා මේ සියුම් උපක්ලේශත් එක්ක සතියේ අමතර උහුරු බෝටිකන් සහිතව දක්ෂකන් සහිතව යෝනිසෝමනසිකාරය සහිත වැඩ කිරීම හැමදාම නෑ හැමතැනම නෑ ගමේ පොඩේ ගමේ පොලේ නෑ ගමේ කඩේ නෑ පොලේ නෑ අපි ළඟට විතරයි බඩු තියෙන්නේ පුළුවන් නම් කාපා බැරි නම් ඒත් කාපා එහෙම නැතුව ඉඳලා මේ කොටේ ඉන්න බෑ මේකේ ඒක නිසා මේ මනෝ සමාචාර වලට යනකොට දෙපැත්තක් තියෙනවා එකක් සමාජයට හානි කරන පැත්ත පෞල් කන මිනිස්සු වග බලා ගන්න ඕනේ. සමාජයට වගේලා ඉනකොට වග බලා ගන්න ඕනේ. Tamange රුචර්චකන් නිසා පොදු පද්ධතිය හානි වෙනවා නම් ගෙවන්න වෙනවා. නමුත් මේ කතා කරන්නේ සමාජයට අදාළ ආචාර ධර්ම නෙවෙයි. අපේ හිත මෙන්න මේකේ ඵලයන් කියලා මානසිකාරයට යොමු කරලා තියෙන වෙලාවක එයා ඒක යන ගමන් පැදුරටත් නොකිය. හිමීට ගිහිල්ලා වෙන කොහේ හරි එකක් එක්ක ප්ලග් වෙනවා. සම්බන්ධ වෙනවා. අන්නේ සම්බන්ධ වෙච්ච වෙලාවේ තමයි දැකගත්තට පස්සේ කොරස් කටයකට අද්දාගන්න බැලු කලබල වෙන්න එපා. මේක කලබල වෙන්න දෙයක් නෑ මොකද මම ගත්ත චේතනාපූර්වක වැඩක් නෙමෙයි මේ. හිතේ තියෙන නැහැදිච්චකමට ගිහිල්ලා. මනෝ සමාචාරය. අන්න එතනදී සතිය තියෙන කෙනා නැත්නම් Taman පිළිබඳ ආත්ම විශ්වාසය තියෙන කෙනා නැත්නම් සතියත් එක්ක සෙල්ලක්කාරකම් කරන්න කැමති කෙනා නැත්නම් සතියත් එක්ක යෝනිසුමංසකාරය යොදන්න කැමති කෙනා සතියත් එක්ක අසේවිතබ්බේ තේරුම් ගන්න කැමති එකන මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා මට පුළුවන්ද මගේ අනතුරුදායක තැනකදී මේ මේක සේවිතබ්බේ මේක අසේවිතබ්බේ කියලා දැනගෙන දෙකම තියෙද්දී ඒ අසේවිතබ්බේ අතහැරලා සේවිතබ්බේට යන්න පුළුවන් නම් ඒ වැඩේ කරලා දෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න මේ දන් දීලා සිල්ලා කළා පින් කොටලා ඕක වෙන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක කල යුත්තක්මයි. ඒක තමා විසින්ම කල යුත්තක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ මගින් ওই වැඩේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ. ඒ වගේම තමන් කෙරුවලා තමන් බේරුවාට තමත් එක්ක හැවැත්තේ සක්මණේ ඉන්න එකනට මෙන්න මචං ඉරපත් වැඩේ දීපම් මචං කියලා කිව්වට අහුවෙන්නේ නැහැ. එයා වෙනම කරගන්න ඕනේ වැඩේ. ඒ වගේම එයා දක්ෂ වුණාට මට ලාභිකුත් නැහැ. මෙන්න මේ විදිහට කරන්න පුළුවන් නම් ඒ අනතුරුදායක අවස්ථාවේ පස්සතෝ ചാපි රූපං සීවතෝ ചാපි වේදනා කීයතිනෝ පචීතියා කෙලෙස් කපනවා කුසලතාවයක් දිනු කරනවා. මේ වගේ දෙකකට තඩමාරු වෙන වෙලාවක, තක්කුමුක්කු වෙන වෙලාවක මට තක්කුමුක්කු නැති අවස්ථාවක් වේවා මට පෙරපින නිසා කිව්වට ලැබෙයි. හැබැයි මේ මේ කඩේම පයින්නේ මේ කඩේම පයින්නේ මේ වගේ එලෙත්තාඩු අවස්ථාවට එන්න ඕනේ. කිසි කෙනෙක් සරණ යන්න එපා. Tamangema දක්ෂතාවය දැනගන්න අපි කුසලතාවය කියලා කියනවා. මෙතනදී සතිය ඔය සාමාන්‍ය කාය දුස්චරිත වචී දුස්චරිත වළක්වන සීලයකට කරන අනුග්‍රහයට වඩා පුදුමාකාර සෙල්ලම්කාර වැඩක් කරනවා. ආනි වැඩේ කරනකොට මේ මේ රාගේ වගේම ද්වේෂක් આવොත් අපිට කේන්ති යනවා කියන නුරුස්නා ගතිය පහළ වෙනවා. ඉතින් ਸਰවචනංශේ සඳහන් කරනවා යෝචේ උපපත්තිතං කෝදං රතං භන්තං වධාරේ හරියට හෙලක පාරක යන වාහනයක් දැන් කාලේ වාහන ස්කිඩ් කරනවා කියලා හිතන්නේ කියන වාහන වාහනේ එක පාරටම බ්‍රේක් අහන්න නැතුව යනවා නැත්නම් ස්කිඩ් කරනවා එක තන කැරකෙන්න පටන් ගත්තොත් ඒකට කියනවා බ්‍රහන්ත රතයක් කියලා අන්න වගේ කියනවා ද්වේෂය ඇති වෙච්ච හිත සතියේ uppattitan කෝදං Tamanට ක්‍රෝධයක් ආවනම් බ්‍රේක් අහන්නේ ක්ලච් අහන්නේ වාහනේ හසුරව ගන්න බෑ. ඒක භ්‍රාන්තරත්වයක් විදිහට සලකනවා. අන්න එතනදී මේ කඩ කඩ බ්‍රේක් ගහලා ඒක පාර බ්‍රේක් ගන්න හිටියට හරියන්නේ නැහැ. කඩ කඩ බ්‍රේක් ගහලා හෙලෙන් පල්ලට දාගන්න සෝ පාරේ උඩ වාහනේ නතර කරගත්තා නම් තන් අහන් සාරතිම් භූමි මං උන්දට රතාචාර්යයි කියනවා නැත්තම් නිකන් මේ ටෝන් ලනු අල්ලන්නේ විතරයි. කලබල වෙච්ච වෙලාවේ රතේ පෙරලා ගත්තා නම් පල්ලෙහාට එයාට කිසිම රතාචාර්යකෙන් නමක් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අපි මේ යන ගමනේදී අපිට අනිවාර්යයෙන්ම නුරුස්නා දේවල් එනවා. එන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා එනවා. ආනි ආපු වෙලාවක මට දැන් ඇවිල්ලා තියෙන මේ නුරුස්නා ගතියක් එහෙම නැත්නම් ව්‍යාපාදයක් කියලා දැනගෙන මේ ව්‍යාපාදේ නිසා වැටෙන්න දෙන්නේ නැතුව ඔක්කොම ඒ කියන්නේ වාහනේ දැන් යන්නේ අහන්න නැතු යන්නේ ඒ දන්න ක්‍රමයට මේ වාහනේ පෙරලෙ නැතුව නතර කර ගන්න ගන්න උත්සාහය යෝගාවචරයට සීල ශික්ෂාවෙදි කරන්න බෑ අනිත් එක තරහක් එන්නේ නැතුව කරන්නත් බෑ ද්වේෂයක් එන්නේ නැතුව කරන්න බෑ මේ පරිශ්‍රණය කරලා බලන්න ද්වේෂය අවශ්‍යයි ඒ ද්වේෂය ආපු වෙලාවේදී දැනගන්න පුළුවන් නම් මට තියෙන කේන්තිය මේක අභිජ්ජාව නෙවෙයි, දැඩි ලෝභය නෙවෙයි, අවීන්තාව නෙවෙයි, මේක ද්වේෂය. මේ ද්වේෂය ආපු වෙලාවක මම මේ සතිය යොදන හැටි කොහොමද කියලා දැනගෙන වාහනේ පෙරලා ගන්න නැති මට්ටමට මේක රැක ගන්න පුළුවන් නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා සති යම් යම් කැඩිලි නම් සිද්ධ වෙනවා සති යම් යම් හැල හැපිලි සිද්ධ වෙනවා නමුත් 100ක් කැඩෙන්නේ නැහැ ආයෙසරයක් පටන් අරගෙන ගැම්ම දිගේ අරගෙන යන්න පුළුවන්. හරියට මොකක් හරි නුරුස්නා දෙයක් නිසා සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හිතවිල්ලක් නිසා හෝ හිත පිට ගිය ගමන් සදාචාරයේ වාදයක් අපේ හිතේ වැඩ කරනවා නැද්දකින් කියලා හිතනවා මෙච්චර භාවනාකට යන්නේ සද්දෙකට ගියා කියලා. නමුත් ඒ ප්‍රතිච්ච කෝදේ තියෙන වෙලාවක එයා තීරුම් අරගෙන හරි දැන් මට හිත පිට ගියා. ඒ හිත පිට ගියේ දැන් තියෙන කාරණා දෙකක් නිසා ඒකත් හරි ලස්සනයි. මේ බලානින්න අරමුණ නුරුස්නා ගතියක් තිබිච්ච නිසායි මේ පිටින් ආපු අරමුණ මෙච්චර හිත පැහැර ගන්න. ඒක සාමාන්‍යයෙන් බලපු නැති කෙනාට තේරෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ පිටින් ආපු අරමුණ වඩා විචිත්‍ර නිසා හෝ බලවත් නිසායි හිත පිට ගිය. හුඟක් වෙලාවට වෙන්නේ ඒක නෙමෙයි තමයි මෙතෙක් කල් කරගෙන හිටපු භාවනා අරමුණ පිළිබඳව නුරුස්නා ගතියක් වෙනවා. ඒකාකාරීකමක් වෙනවා. ඒතර පුංචි පිටින් අරමුණක් ආවම හිත පයින්නවා. යෝගාවචරය අර පිටින් ආපු අරමුණට බැන්නට Taman අර කරගෙන ඉන්න භාවනාවේ මූල කර්මස්ථානට ඇති වෙලා තියෙන නීරසකම එහෙම නැත්නම් නිදිමත ගතිය, ඒකාකාරී ගතිය දැකගෙන හිටියානම් අර අඬින්න අඬන්නේ කාට ඇහෙරෙන්නා වගේ ඒ වෙලාවට හිත පිටපයින්නවා. අන්නේ දෙක එක අමතර තොරතුරක්. කෙසේ නමුත් තරහක් ගිය වෙලාවට නොමනා වෙච්ච වෙලාවක ඒ තරහව තියෙනවයි කියලා කියන්නේ භ්‍රාන්ත රතේ හසුර ගන්න දන්නේ නැහැ කියලා. එයා දැනගන්න ඕනේ මේ කේන්තිය මාව පාරෙන් පිටපන. පාරෙන් පිට ගන්න නැතුව කේන්තිය පැත්තක තියෙද්දී මට දැන් දැනුමක් තියෙනවනේ නොසීටිය යුතු තැන සේවනය කළ යුතු තැනක නෙවෙයි හිත තියෙන්නේ කියලා. හැබැයි සේවනය කළ යුතු තැන දන්නවනේ දැන්. තමයි මෙතෙක් කර හිටපු භාවනාව. එතකොට මේක අසේවිතබ්බේ මේක සීවිතබ්බේ. අන්නේ දෙකේදී මේ සේවනය නොකළ යුතු තැනක ඉන්න වෙලාවේදී ඒ බව දැනගෙන ඒත් එක්ක හිතේ නොමිලීම හම්බෙන ද්වේෂය දුන්නට ඒ පැකට් එක බාර ගන්න නැතුව නැවතත් සේවනය කළ යුත්තන් ගෙනියන්න ගෙනියන්න නම් ඒ වැරදුනා කියලා කියන द्वේෂය නැති කරගන්නට ලෑස්තිලා යන ගතිය කියලා කියන්නේ මේ පාර යනකොට මේ වගේ අනතුරු එනවා මේ වගේ බලාපොරොත්තු වෙච්ච නැත්නම් එනවා අන්නේ වෙලාවට මේ කේන්ති ගියොත් මාරපාක්ෂිකයි ඒක තමයි කෙලස් කියන්නේ අන්නේ කේන්ති නොවීමටයි මම මේ ප්‍රතිතද කරගෙන ඉන්නේ දත කාගෙන ඉන්නේ කේන්ති නොගෙන ඉඳලා බෑ මම නැවත සේවතබ්බේ සේවිතබ්බේට ආරක්ෂක භූමියට සතිය ගෙනත් යන්න ඕනේ කියලා කවදා හරි මේ ඊටාම දුෂ්කර මේ අභ්‍යාසයේ කෙරුවයි කියලා හිතනද ආපහු අරමුණට ඇවිල්ලා බලනකොට පුළුවන් වුණොත් සමහරට අරමුණේ වගක්වත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැතුව නැවත අරමුණට එන්න පුළුවන්. තමන් හිටපු අරමුණට කිසිම කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් කාට හරි යෝගාවචරයට පුළුවන් නම් මට කැස්සක් කියලා දබා දාවම මට හිතවිල්ලක් කියලා බාධා වුණා. මට වේදනාවක් කියලා බාධා වුණා. නමුත් මම මේ බාධා වේදනාව සද්ද හිතවිල්ල තියෙද්දි මම නැවතත් ආනාපානෙ බැලුවා ආනාපානෙ තියෙනවා. මම අරකට එක නඩු කියන්න යන්නේ නැහැ. උරුට්ටු වෙන්න යන්නේ මම ආවා ආනපානෙ කරදරයක් නැතුව හිත ආපෝසරයක් ආනපානෙ හිටියානම් ඒකට කියනවා සතුප්පාදේ කියලා පිට ගිය සතිය නැවතු උප්පතියන අන්න එතෙන්ට ආවනම් යාට අර ඉස්සලා කිව්වාගේ අමතර තොරතුරක් දෙන්න පුළුවන්. මේ නැවත ඇවිල්ලා බලනකොට ආස්වාද ප්‍රසවාසයේ කලබල වෙලා නැතිනම් හිත පිට ගියයි කියලා කෙලස් ඇති වෙලා නැහැ. යම් මේකින් නැවත එනකොට ආනපනේ කලබල වෙලා ඒකට හිත දාගන්න බැරි වුණා නම් අතරමඟදී යම් ප්‍රමාණයක් කෙලස් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ සිද්ධිය වෙන්න ඉස්සෙල්ලත් තිබුණේ සතිය නම් හිත සිද්ධිය කැත්තක් හරි වේදනාවක් හරි සද්දයක් හරි මොකක් හරි වෙන්න පුළුවන් පස්සෙත් හිතේ තියෙන සතිය නම් අගටයි මුලටයි සතිය තියෙනවා නම් අතරමැද කැලේ තියෙන කෙලෙස් අහෝසි වෙනවා ඒ නිසා Tamanට දැනගන්න පුළුවන් මේ කෙලෙස් ඕන නම් කෙලෙස් වශයෙන් මල්ලේ දාගන්නත් පුළුවන් කෙලෙස් අහෝසි කරන්නත් පුළුවන් ඒ සඳහා කලබල වෙන්නේ නැතුව හිත නරක කරන්නේ නැතුව නැවත තමන් හිටපු සේවිතබ්බේට හිත ගෙනලා තියන්න පුළුවන් නම් සතුප්පාදේ ඇති කරන්න පුළුවන් නම් කොච්චරක් ඊට ඉස්සලා මේ අභ්‍යාසය කරලා කොච්චරක් සත්‍ය පිළිබඳ විශ්වාස කරලා මේ වෙලාවේදී කේන්ති නොයෑම තමයි ප්‍රධාන දේ කියලා දහස්වර වරද්දලා කවදා හරි පුළුවන් වුණොත් කේන්ති යන කාරණාවක් තියෙනවා තමයි. නමුත් කේන්ති ගියොත් මට රතේ භ්‍රාන්ත රතේ පෙරලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කරන්න තියෙන්නේ කේන්තිය පැත්තක තියලා සතිය ආපහු ගෙනලා අරමුණේ තියාගන්න එක කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ කියනවා. පමාදේ න කම්පතිති සති බලං කියලා. පමාවට වැටෙනවා. හිත අරමුණෙන් පිටපයනවා. කම්ප වෙන්නේ නැත්තම් එතකොට යාට පුළුවන් ආපහු කොරස් කටේ අත දාගන්න. කම්ප වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. ඒ නිසා වැරදිදී පමාවේදී අප්‍රම මේ ද්වේෂයක් වෙන දෙයක් ආපු වෙලාවේ කම්ප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඉවසන්නා නිවන් දකි කියලා බුරුම පාඩයක් තියෙනවා. එතින්දි කලබල වීම අපි හිතනවා මේ සදාචාරවාදීව අපි වෙලාවේ කලබල වෙන්න ඕනේ කියලා. මොන වාදයක් කරන කලබල වුණත් කෙලෙස් උපදින්නේ Tamange account එකට තමයි. ඒ නිසා ඉතින්දි කෙලෙස් තරහ උපදව ගන්න නැතුව නැවත සතිය අරමුණට ගෙනලා දාලා කවදා හරි හිතනද යෝගාවචරයේකට භාවනා කර්මස්ථානයේ පොතක් වාර්තාවක් ලියන වෙලාවේදී මම මෙහෙම භාවනා කරනකොට මට මෙහෙම සද්දයක් ඇහුණා. ඒ සද්දේ නුරුස්නා ගතිය තියේදී මම නුරුස්නා ගතිය පිටිපස්සේදී කියන්නේ නැතුව මේ සද්දේ අස්සෙම නැත්තම් සද්දේ හිත දුවද්දිම මට නැවත ආනාපානට එන්න තියෙන හැකියාව බැලුවා. මට එන්න පුළුවන් වුණා. ඇවිල්ලා බලනකොට ආනාපානේ කලබල වෙලා නැහැ. ආනාපානේ මගේ හිත පිළිගන්න කැමතියි. නන්නතර විචේත පිළිගන්න කැමති කියලා. මෙන්න මේ වார்த்தාව ලියලා දෙන්න පුළුවන් තරම් කෙනෙකුට සතියත් එක්ක යාලුකමක් තියෙනවා නම් සතියේ සුවදකමක් තියෙනවා නම් ඒක හුරු බුහුටිකමක් කිය හැකි. ඒක විශිෂ්ට දක්ෂකමක් කියන්න පුළුවන්. ඒක සතියට දෙන සුවිශේෂී පදක්කම. අපි කරන්නේ සතිය අමාරුවේ දාලා කේන්ති ගන්න. කේන්ති ගත්තොත් ක්‍රොස් කටේවත් අද්දා ගන්න බෑ. ඒ නිසා කේන්ති නොගන්න හිතාගෙන යන්න නම් සාමාන්‍ය සතියෙන් මේ වැඩේ කරන්න බෑ. එහෙම නැත්නම් මේ අපි කියන සති මාත්‍රාවේ මේ වැඩේ කරන්න බෑ. මේ අඛණ්ඩ සතියක් තියෙන්න ඕනේ. තියලා මේ සතියේට gedara වැඩ දෙන්න ඕනේ. මේ සතියේට අතිරේක අභ්‍යාස දෙන්න ඕනේ. දීලා කියන්න ඕනේ ඔය තනි පොළවේ යන එක නෙමෙයි වැඩේ. මේක විසම ලෝක විසම පළවේ යද්දිත් වෙන වාහනේ එහෙම්ෙන් යද්දිත් හප්ප ගන්න නැතුව බේරගෙන වැඩේ කරලා දෙන්න කිව්වට පස්සේ සතිය පුදුම මං මං කියන වචනේ ඉතින් ඔක්කොට ගැළපෙන එකක් නැහැ මේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ ලොකු වෙනවා කිල්ලන්ගේ ওই ලොකු වෙනවට කියන්නේ මේ ලිංගික පරිණතිය කියන කොල්ලන්ගේ වෙන කවුරුවක්වත් පාටි දාන්නේ නැහැ ගණන් ගන්නෙත් නැහැ. වෙනවා. කිල්ලංගේක මහා ලොකුට ගන්නවනේ. ඒකයි මම ඔය කිල්ලංගේක කියන්නේ. එතකොට මේක තීරේ කියලා සතිය ලොකු වෙනවා එදාට. එදාට තීරෙන පටන් අර ගන්නවා මෙයා ලිංගික පරිණතියකට අවිලා තියෙනවා. අරමුණු දෙකක් දුන්නාම සේවිතබ්බ සේවිතබ්බ තෝරලා ආපු රැල්ලට යන්නෙත් නැහැ. අරමුණේ ප්‍රබලතාවයට යන්නෙත් නැහැ. ආවේගයට යන්නෙත් නැහැ. දෙක තෝරලා මෙන්න මෙතන ගෙනත් තියාගන්න පුළුවන් වෙනකොට අර ආවේගේ නිකම්ම පච වෙනවා. අපිට දෙන්න හදන द्वේෂය දරන්න බැරුව යනවා. द्वේෂයට පණ දෙන්නේ द्वේෂයට द्वේෂ කිරීම. අපි සදාචාරයෙන්ම අපි හැමදම කරන්නේ द्वේෂයට द्वේෂ කරනවා. ඒක ආහාර වෙනවා. ද්වේෂයක් ආවට පස්සේ ඒකට ආහාර දෙන්නත් ඒවා පොර දෙන්නත් ඒවා. ඒ වෙනුවට සතිය පිටවන. එන්නේ ඒ වෙලාවේදී ඒ කරන ශිල්පේ එන්න ඒ කියන සුවිශේෂී භාවය මම දන්නේ මොනම විශ්වවිද්‍යාලයකත් උගන්වන්න පුළුවන් වේද කියලා. ක්වීන්ස්ලෑන්ඩ් යුනිවර්සිටි එකෙන්ද ඉස්සලාම උගන්වන තැන. ඇයි අපි අවුරුදු 4ක් 5ක්ම දැන් දිගටම උගන්වනවා? අපි අල්ලුවද නැද්ද කියන්නේ මට දන්නේ නැහැ. ඒක අය අල්ලගත්තද නැද්ද කියන්න මම දන්නේ නැහැ. යුනිවර්සිටි ආපවණින් හරියන්නේ නැහැ. මේ වැස්සට තීසනසිට කොට වුණාට අපිට ඩිග්‍රී දෙන්න බෑනේ. මේ වැස්සට කොට වෙච්ච එකනේ. එහෙම නෙමෙයි කරලා බලන්න. එන්න අරින්න ඔය කැස්සත් එන්න හරින්න වැස්සරත් එන්න හරින්න වැස්සරත් එන්න හරින්න මොකාවත් පුළුවන් ද කියලා බලන්න කඩන්න. කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මගේ සතිය එච්චර ශක්තිමත් නැහැ. ඒක වේබ් සෑඩෝ සඳහන් කරනවා. භාවනා කරන පිරිස අතර ඉඳගෙන කවුරු හරි දොරක් අයියෙන් බානවා. කවුරු සිල් සිල් මල්ලක් හොල්ලනවා. එතෙන් කවුරුහට කහිනවා. ওই වෙනකොට ඉතින් අර මනසගේ හිත ඇතුලේ පුදුමාකාර තරහක් යන කොච්චර අමාරුවෙන් දවස් 10 නිවාඩු දාගත්තා. මෙතෙන් ඩාවට පස්සේ මේ කන ළඟට ඇවිල්ලා කක්කක් ගන්න පටන් ගන්නවා. නැත්තම් දොර අයියෙන් වහන නැත්තම් සිරිසිරි මඩ වලන කියලා ඉතින් ඇතුලේ මේ ඇහැට ගුණක් කරනවා වගේ එනවනේ කිරිකිරි කිරිකිරි සබ්ජෙක්ට් එනවනේ. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේට චෝදනාවක් කරනවා කියන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් කියන හොඳයි. දැන් තමන්ට මේ මේකෙන් සද්දෙට බාධා වුණානේ. ඉන් තමයි හිතා ගන්න පුළුවන්ද මයි ළඟ තියෙන සතිය කැස්සරත් කැඩෙන සතියක් කියලා. එච්චරයි ගන්න දෙන්නේ. කවදා හරි මම යන්න ඕනේ කැස්සට කැඩෙන්නේ නැති මට්ටමට නම් සතිය ගන්න මගේ සතිය දැන් කැස්සට කැඩෙන සතියක් වැස්සට කැඩෙන සතියක් කියලා මේක කඩයිමක් කරන කරලා හරියට මේක ගත්තොත් මේ අභියෝගයක් විදිහට දවසක් එයි තමයි මේ වගේ පුංචි දේවල් තියේදී සතිය පාත් ගන්න පුළුවන්. එදාට තේරෙයි අර බාධා වුණයි කියලා ද්වේෂ කරලා නඩු විසඳනවා වෙනුවට ඒකෙන් පරිතද කර ගැනීමක් කළොත් Tamange සතිය වැඩි වෙච්ච දවසේ Tamanට අර මනුස්සයාට ස්තුති කරන්න හිතෙයිලු මේ මනුස්සයා තමයි මට මේ කැස්සට සතිය කැඩෙන්නේ නැති මට්ටමට ආවට පස්සෙත් කැහැලා කියලා දෙන්නේ එතකොට ගිහිල්ලා ස්තුති කරන්න හිතයි කියලා තියෙනවා. ඒ තරම් මෝඩ වෙන්න එපයි කියලා තියෙනවා. ළඟ ඉඳලා thank you කිව්වර කමන්නේ තියෙනවා. ඒ තරම් විස්තර සහිතව කියනවා මේ හැම බාධකයකම ආධුනික සතියට නම් බෑ ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් යම් මට්ටමට ආවට පස්සේ ඒ සතියට ඒ gedara වැඩ දෙන්න ඕනේ. මේ වගේ අභ්‍යාස දෙන්න ඕනේ. දෙනව නෙවෙයි, දෙවෙනවා. ඒක තමයි සංසාර සම්බන්ධතාවය. ආන්නේ වෙලාවේදී ඒක අවස්ථානුකූලව පාවිච්චි කරන්න බැරි නම් ඒකේ කවුරු හරි චෝදනා කරනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන සතිය දුර්ලකම සහ පෞරුෂත්ව දුර්ලකමක් තියෙනවා. ඒකට නිিন্দা කරන්නත් එපා. ඒකට උදව් කරන්න ඕනේ. මොකද හැම කෙනා උපදිනකොටම ඔච්චර බලවත් සතියක් ඉන්නේ නැතු ඉන්නේ මේ නෙන්නේ. ටික ටික කරගෙන යන වෙලාවෙදී නම් ඇත්තට පුංචි දෙයක් කරදර වෙනවා. නමුත් ඉස්සරහට යනකොට මේ සීල ශික්ෂාව ඉක්මවලා මේ සමාධි ශික්ෂාවට ගියාට පස්සේ තේරෙනවා මේ පුංචි පුංචි Taman කෙරෙහි එන කරදර વિશે Taman කායිමත් උපකාර නොලබා තමන්ගේම ශක්තියෙන් වැඩ කරන්න යෑමෙන් තමයි මේ සතිය මේ බල කැවෙන්නේ, Java කැවෙන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රියා කරන්න පුළුවන් නැත්නම් ක්‍රියා ශක්තියක් දිනුනේ. ඒකට අපි අත්දැකීම කියලා කියනවා. පොතේ කොච්චර කියෙව්වත් දැනට ඊට ආයේ සතිය නැතු වෙන මොන පිංකම් කරත් මේ දෙයට යොදවලාම කරනකම් හරියන්නේ ඒ නිසා හැම බාධකයක්ම අප කරා පැමිණෙන්නේ අපිට මොකද්දෝ පාඩමක් උකනනවා ඒව එන්නේත් මේ ආවට ගියාට නෙවෙයි. ඒව එන්නේ හේතුඵල ධර්මයක් අනුව. ඒ නිසා ඔක්කොම අල්ලන්න යන්න එපා. Tamante මේ වෙලාවට ක්‍රියාවත් කරන්න පුළුවන් දේ අල්ලගෙන ඒ කට්ටේ පන්න ගත්තොත් එක තරින් වෙන්නේ නැහැ ඒක. පුංචි පුංචි කට්ට රාශියක් ගියාට පස්සේ තමයි විශ්වාසයක් ඇති වෙනවා. දැන් මේ වගේ දෙයක් බාධා වෙන්නේ නැහැ කියලා. ඒකේ උනාට ඊට එහයින් තියෙන ඊට වඩා ලොකු සද්දයක්, ඊට වඩා ලොකු වේදනාවක්, ඊට වඩා ලොකු හිතවිල්ලක් එන්න පටන් ගන්නවා. ඉතින් පේන්නේ එකක් වෙනකොට ඊට වඩා ලොකු එකක් එනවායි කියලා. නමුත් ਸਰවචනාංශේ පොඩ්ඩක් ඒකට පොඩි ධෛර්යයක් දෙනවා. මේක තමන්ගේ පස්චිම භවේ නං නිවන් දකින භවේ නා ඒ වගේ එන්න තියෙන කරදර වහ වහ එන්න පටන් ගන්නවායි කියලා. වැඩේ ඔක්කොම කවුන්ට් බැලන්ස් කරන්නයි හදන්නේ. ඒ නිසා දැනගෙන ඉක්මන් ඉක්මන් එනේ වටික වැඩ ඉවර කරගන්න කියනවා නැත්නම් ඉවර කරගන්න බැරිනොත් අපාය යන්න වෙනවා. අඟුලිමාල හාමුදුරුවෝ කැපුවනේ 999ක්ම ගණන් කරලා ගණන් නොකරවපු ගාණක් නැහැ. බුදුජානනාංශ ගෙන්නකට ළඟ තියාන උපදේශ දුන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පිටිපස්සට යනකොට කවුරු හරි අඹ ගහකට ගලා ගියොත් තට්ටෙට තමයි වැදෙන්නේ. ඉතින් එනකොට ලේ පෙරාගෙන, සිරු තිවුර ඉරාගෙන, සිවුර පාත්‍රේ නෑ. හැමදාම මොනවා හරි අවුලක් මේ කර්ම ශක්තියක ඇති. ඉතින් මේ ශාන්සයල බුදුරජාණන්සේට කියනවා. මම දන්නවා හොඳට මේ ළමයා ගල් ගැහුවේ මට නෙවෙයි. නමුත් වැදුනේ මට. ඉතින් බුදුරජාණන් කියනවා අඟුලිමාල ඕක ඉවසපන්. ඉවසෙපේ නැතුව බොය කියන විදිය මට්ටමකට හිත ගන්න නැතුව ගියොත් එම අපායට ආය බුද්ධ කල්ප කීයකට එන්න වෙයිද නැහැ. ඊට වෙඩි අමාරු නැද්ද? මේ එන කරදරේ විඳපන් කියලා. ඊට පස්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුදුමාකාර ශක්තියක් ආවා. තමන් කරපු අකුසල දන්න නිසා මේවා මෙහෙම වෙන එක ශේෂ කර්ම ගෙවීමක් ප්‍රධාන කර්ම ගෙවීමක් නෙවෙයි කියලා ඒවට සාදර වෙනව කොච්චරද කියනවනම් කිසිම වෙලාවක කායිමත් අහන්නතු මේකම උන්වහන්සේ ගත්ත කර්මස්ථානෙට මොන කරදරයක් ආවත් මේ ගෙවෙන වෙලාවක් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒක නිසා යම් වෙලාවක අඟුලිමාල රහතන් වහන්සේ රහත් වුණාට බුදුරජාණන් වහන්සේ මහේ තාක්කේ මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්නා. මොන්න කරදරයක් ආවත් චරිචුරු ගන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. එයා දන්නවා මං කරපු දේවල් වල හැටියට මේ මට්ටමින් අනේක හොඳයි. කවුරු හරි දන්නවද අපේ account balance එක කොච්චරද කියලා අපි කී දහයක් මරලා තියනවද කියලා. අපි කොච්චර හොරකම් කරලා තියනවද කියලා. කොච්චර කාමීත්‍යාචාර කරලා තියනවද අපි මේ දැන් නම් හිතනවා මම මේ ආවල් ආවල් විභාග පාස් කරලා ඉන්න ඉඳ මට කවුරුත් නැයි පෙන පෙන්නන්න දෙන්න එපා බනින්න දෙන්න එපා කියලා. මේ අපි දන්න කෑල්ලනේ ඔය. සමහරු පිළිගන්නේ නැතුව ඇති මේ කර්මේ කර්ම ඵලයේ පිළිගන්නවා නම් අපිට මේ පේන කෑල්ල අල්ලගෙන ඒකෙන් විනිශ්චය කරන තරම් තකතිරු අමන මරි පටු මනසක් අපිට තියෙනවා කොච්චර පොඩ්ඩද අපිට පේන්නේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත ලෝකේ සියල්ලම දැකලානේ ඒක නිසා සතිය වඩාගත්තට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා නම් ඔය සීල ශික්ෂාව ඇති කරගත්තට පස්සේ සමාධි ශික්ෂාවට යනවයි කියලා කියන්නේ එයා යුද බිමට යන්නේ. එයා මේ ඉන්නේ මේ මේ යුද සෙපලුන්ගෙන් හතුරුන්ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. උඹ ඉස්සරහොත් උඹ මං ඉස්සරහොත් මං. ආන්නේ විදියට එන කෙලෙසේ පමා වුණොත් පරාදයි අප්‍රමාදුනොත් දෙනවා. ඕනෙම කෙලෙසයකට මොන්න තරම් ජවයකට එන එකට හරි ගමන්නේ. ඒක හැදීගෙන එනකොටම එහෙම නැත්නම් හොම්බ දානකොටම හොස්ස දානකොටම අල්ලගත්තොත් එයාට තේරෙන පටන් ගන්නවා වාසිය Taman අතේ. එහෙම නෙවෙයි ඒක හැත්බැඳිලා වැවිලා වැවුනොත් ඊට පස්සේ අටක් වෙනවා. ඒත් කමක් නැහැ මං ඊගාව දවසේ මේ කෙලෙසෙම මෙටුඩේ කලින් අල්ල ගන්න ඕනේ කියලා. ඒ අප්‍රමාදීව කටයුතු කරන පටන් අරගත්තොත් මේ සතිය වැඩ ගණ්ඩ ගණ්ඩ පුදුම සූක්ෂම තත්ත්වවලටපත් වෙනවා. එහෙම නැත්නම් කුසලතාවලටපත් වෙනවා. ඒක තියුණු වෙන්න පටන් අර ගන්නවා. ඒ තියුණු භාවයේ සතියේ උපරිම තියුණු භාවයේ කියලා හිතනකොට ඒක උප්පත්ති ඉඳලා පිළඟ තිබිලා තියෙන. වැඩගත්තේ නැත්තම් මල කඩ ගන්නවා. බුදුජානන්සේ කරන්න හදන්නේ ඒක පෙන්නලා මේකට කියනවා භව සම්පatti කියලා. මේකට කියනවා උපනිෂේ සම්පatti කියලා. උපනිෂේ සම්පatti ක්‍රියාවත් කිරීමෙන් තමයි එයා දැනගන්නේ මේ manussත්ත්ව භාවයේ තියෙන වටිනාකම. දැන් අපි කරන්න හදන්නේ කරදර නොයන විදියට බොත්තම් තද කරලා ආරක්ෂක මැදිරිය වලට ගිහිල්ලා දරුවන්ට ප්‍රශ්න නොයන විදියට හරි ගැසලා දීලා උන් නිකන් මැටි බබ්බු හදන්න හදනවා. පවුඩර් බබ්බු. ඒක ගහ මේ මේ පොළවේ ගහ ගහ හදන්න ඕනේ. උන්න දෙන්න තියෙන කරදර ටික දුන්නේ නැත්නම් ඔයගොල්ලෝ මැරිච්ච දවසේ ඔයගොල්ලන් සාප කරනවා. ඔය බොත්තම් තද කරාට වැඩේ හරියන්නේ නැහැ. එන ප්‍රශ්නෙට මොන දෙන්න ඉගෙන ගන්න ඕන. සරුවචනාංශේ රාහුල කුමාරයාට දුන්න වැඩේ තමයි දෙන්න තියෙන්නේ. යන්නේ කියලා මේ සාරිපුත්තමනෝට කියන මෙන්න මූට දීපන් දෑවැද්ද කිය. දුන්නේ මොකද්ද? දුන්නාට පස්සේ බුද්ධිය ගන්න දැනන්නේ කියලා වැසිකිලි තමයි බුද්ධිය ගත්තේ රාජකුමාරයා. දවසක් සරුවචනාංශේ කියලා වැසිකිලිට <coughs> යනකොට කියනට ඇතුළෙත් රාහුල කුමාර <coughs> කියනවා කවුද මම රාහුල මොකද මං ඊයේ බුදිය ගත්තේ මේක ඇතුළේ කියන ඇයි ආරාපීඩ නැහැ මට ලොකු ආමතුක යන්නේ කියලා. මං ගියා. එච්චරයි. අනේ මං ඇවිල්ලා රජ වංශයෙන් මට එහෙම වැසිකිලි පුදියන්න බෑ ඒ කතාවක් නෑ. උදේ පාන්දර ගිහිල්ලා වැලි දෝතක් මනු අත ගාලා වැලි දෝතක් ගන්න උඩ දාලා කියනවා අනේ මට මේ මාන්නකාරක ඔක්කොම ගිහිල්ලා මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා. එහෙම තමයි බුදුරජාණන් හැදුවේ බුදුන් සිදුන දෑවැද ඒක. ඒක කිනුවට බෑ. ඕගොල්ලෝ කරන්න දන්නේ මේ නිකම්ම නිකම් මේ පින්න පූල් ගෙඩි වගේක් හදන්න හදනවා ළමයි කියලා. හරියන්නේ හරියන්නේ උන් හදන්න ගහට ගලට ඔට්ටු වෙන්න හදන්න ඕන. හැදුවොත් උන් අම්මට අපිට දලකන. ඕගොල්ලෝ හිතන්නේ මේ විදිහට මේ පවුඩර් මලක පවුඩර් ගගා ඉඳලා හිටියොත් හරියයි කියලා. මම මේ කියන්න මට කිසිම අයිතියක් නැහැ මට ළමයි නැති නිසා. නමුත් මට අම්මා කරපු දේ මතකයි. අපේ අපච්චි කිව්වේ ගෙදර එනකොට බෙල්ලෙන් උඩ තුවාල කරන හිටියොත් විතරයි බලන්නේ. යට වැත්ත ඕන දෙයක් කරපම් මට කරන්න දෙයක් නැහැ. ගහන හොන්දටම ගහනවා. කන්න දුන්නා මදිවර ඇවිල්ලා බෙල්ල කඩාගෙන ඉන්නවා කියලා. බෙල්ලේ උඩ විතරක් තුවාලනොත් නිවාඩුවක් දාලා බෙහෙත් ගෙනත් දෙනවා. නැත්තම් බලන්නේ නැහැ. 11 දෙනෙක් ඉන්නවා බලලා ඉවර කරද හැකයි. උදේ දෙන්න දෙන්න ගැට ගාලම්ම එළියට දානවා. හැන්දෑවට අවශ්‍ය ගණන් කරලා ඇතුළට දානවා. ඇඳක දෙන්න දෙන්න ඉන්නවනම් අම්මටත් නිින්ද යනවා. විස්තර වශයෙන් කෑලි බලන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ ළමයි ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අප්පච්චි මට හොඳටම ඇහෙනවා කියනවා. අමුත් එක්ක වෙලාව මාත්‍යෝ මේ මට එකෙක් මැරුණයි කියලා ගහනක් නැහැ. 11ක් ඉන්නවනේ. මේ අපි ගියේ ඇතුලේ gedi pitin මේ ඉන්නවා. දැන් ඕගොල්ලන්ගේ එකයි ඉන්න කමරත් මොකද වෙන්නේ? ඌට එම්බිරිසාවත්වත් මොකද වෙන්නේ? විනාසයි. මං කියන්නේ දරුවන්ට ආදරය කරන්නේ දරුවන්ට ආදරය කරන කෙනා ඕක නෙවෙයි. උන් මේ යථාර්ථය පෙන්වන්න. පෙන්වන්නේ කොහොමද? මහා හොඳලා දන්නේ නැතුව ඕනෝ පෙන්වන්නේ. ඕගොල්ලොත් කරන්නේ නැදන්නේ ප්‍රශ්නයක් කෙනෙකුට පැනලා යනවා. ඒක නීති ප්‍රශ්නයක් ආව පෙරකොදුරට දාන. ලෙඩක් ආව දොස්තරට දාන. සල්ලි ප්‍රශ්නයක් ආවත් බැංකුවට දාන. උන් මකරේ වගේ බලන් ඉන්නවා. කුට්ටි පිටින් කඩාගෙන ඉතින් අන්තිමට බලනකොට අහම කරපු දෙයක්වත් නැහැ බෙරේ පළුවකුත් නැහැ නඩපු තොවිලකුත් නැහැ ඊට වැඩිය කොච්චර හොඳද තමයි ළඟ තියෙන දක්ෂ කාණ්ඩිකේ මේ එනේන දෙයට සතිය හරහා එහෙනම් සතිය විචිත්තත්වය හරහා හොයන්න බලන්න ඔය හැම කෙනෙකුටම උපදෙස් දෙන්න පුළුවන් බුදුරජාණන් අපිට දීලා තියෙන මේ සතිය පටන් ගන්නකොට හරීම සරලයි ඒ වගේම හරිම බොළඳයි හරිම මෙලකයි. නමුත් මේක පදම් කරලා ගත්තට පස්සේ හැම වගේ ඕනම දෙයකට ගලන්න පුළුවන්. කොච්චරද කියනවනම් බුදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කය වචන දෙක හික්මවා ගත්තට පස්සේ මේ මනසෙන් එන එක ඇත්තටම කියන හරීම සියුම්. ඒක කොහොමඩක්වත් කියලා කරන්න බැරි වැඩක්. නමුත් මේ පරිශ්‍රණය කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අරගනි මේ සතිපන සතික්වහම් බික්කවේ සම්බත්තිකම් වදාමි කියලා හැම තැනකදීම අපේක්ෂා කරන්න කියලා. මට මේ නරක හිතිල්ලක් ආවේ මට හොඳ හිතිල්ලක් ආවේ මේ භාවනා කරද්දී ආවේ මේක භාවනා නොකරද්දී ආවේ ඒ මොනම දෙයක්වත් නැහැ දිනු වෙලා එනකොට හැම තැනකදීම බලංගු භාවයක් එනවා ඒ දැන් ඔය අපි කතා කරපු විදියට හදිසි කරපඩේකදී කොරස් කටේවත් අද්දා ගන්න බෑ නටන්න නැතුව ඒකදී කලියුත්ත කරලා මනෝ සමාචාර අල්ලගත්තා කියන්නේ මේ සතිය සමාප්තිය නෙමෙයි මේ සතිය යම් ප්‍රමාණයකට වැඩි වියපත් කරගත්තා විතරයි. ඊට පස්සේ තව ගොඩක් ඉස්සරහට යන්න තියෙනවා. ඒ ගොඩක් විස්තර මේ සූත්‍රයේ මේ ඉදිරියට කතා කරනවා. හැබැයි මේ මට්ටමට යනකම් මේ සතිය යාන්ත්‍රණය සතිය විවිධාංගීකරණේ තේරුම් ගන්න නැතුව ඉදිරියව කතා කරාට ඒක නිකන් කලෙමුණින් නමල වතුර එක්කරුවා වගේ. මම අපේක්ෂා කරනවා මේ විස්තර කරපු දේවල් යම් ප්‍රමාණයකට මේ භාවනාවට වෙච්ච කරදරයක් වශයෙන් නෙමෙයි භාවනාවට හම්බෙච්ච අභියෝගයක් වශයෙන් භාවනාවට හම්බෙච්ච gedara වැඩක් වශයෙන් තේරුම් අරගෙන කරන්න නමුත් අසත්පුරුෂ නොවීම සඳහා මෙන්න මෙහි වාක්‍යයක් කියන්න ඕනේ අපි මේ කාටවත් එහෙම හිත හිතා කරදර කරන්න යන්න එපා. එයාට මේ භාවනාවට අභ්‍යාසයක් දෙන්න ඕන කියලා හිත හිතා කරදර කරන්න. හැබැයි ඒකට ගෙවන්න වෙනවා. මම මේ කියන්නේ වෙත පැමිණෙන කරදර, පැමිණි දුක්, පැණි රහයි කියා ගන්න ක්‍රමයක් මිසක් මේ මෙව කාටවත් මේක කරලා කරදර කරලා සතිය දැඩි කරන්න හදන කතාවක් කිසිම දැනක සාසනේ නැහැ. පැමිණුණොත් කරදරයක් අන්නේ පැමිණිච්ච කරදරේට තමන් ළඟ තියෙන ආයුධපකරණ ටික පාවිච්චි කිරීමයි තියෙන්නේ. ඒක දවසෙන් දවස දියුණු වෙනවා. ඒ කියන්නේ පරිඋත්ථාන කෙලෙස් වලට වැඩිය සූක්ෂමයි. විතිකම කෙලෙස් වලට වැඩිය සූක්ෂමයි පරිඋත්ථාන කෙලෙස්ත් එක්ක සතිය වැඩ කරන හැටි. ඒක හොඳ පරිචයක් දක්ෂකම කාවට පස්සේ තමයි ඔය අතරමැදම ටික ටික වෙනවා ඍජුවම අනුසය කෙලෙස් වලට ගිහිල්ලා ඉතාම සූක්ෂම විදියට වැඩ කරන හැටි යාන්ත්‍රණය දැනගන්නේ අර පිටිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් එක වැඩ කරලා වැඩ කරලා පුරුදු කරගත්ත සතිය. ඉතින් ඒ සතිය වෙනුවට ඒ දෙක නැතුව ඒ දෙක පුහුණු කරන්නේ නැතුව අනුසය කෙලස් ගැන හිතනවා හිතන්නවත් බෑ. ඒක නිසා අපිට යන්න ඕනේ නම් කවදාරියේ උසස් පෙළ පන්තියට අපි දැනගන්න ඕනේ මේ මුල් මුල් ලිව්වා. විචක්‍රම කෙලස් කියන කයේ වචනේ සිල් නැත්නම් දුස්චරිත නතර කරන එක 100 100ක් ඒත් කරන්න බෑ. තිබුණට වැඩිය පොඩ්ඩක් තියෙන වාට වග බලා ගන්න. ඒ වගේ මේ මනෝ සමාචාර කියන එකත් 100 100ක් අදාකත් කරන්න බෑ. නමුත් හැමදාම ඊට වැඩිය පොඩ්ඩක් වැඩි වෙනවා. දක්ෂතාවය ටික ටික වැඩි වෙනවා කියලා බැලුවොත් Taman එකෙන් වෙන්නේ මොකක්ද? Taman ඉන්න පරිසරයට අනුවර්තනය වෙන එක තමයි. පරිසරයට ගැටෙන්න යන්නේ පරිසරය හදන්න යන්නේත් නැහැ. Taman බලනවා පරිසරයට අනුවර්තනය වෙන්න. ඒ අනුවර්තනය වෙන්න වෙන්න වෙන්න Taman තේරෙන පටන් ගන්නවා ගැටුම. එහෙම නැත්නම් ඝර්ෂණය අඩු වෙලා ඒ අනුවර්තනයේ නිසා තමයි තියෙන මේ ආතති ගති අසහන ගතිය අඩු වෙනා වගේම මේ කරදරයක් ආවොහම කල යුත්තේ මොකද්ද කියලා කල්පනා කරන එක ඔළුව ක්‍රේල් වෙන වැඩක් නෙවෙයි. මනසේ තියෙන දක්ෂකමක් වෙනවා. ඉද පිටින්ට අවශ්‍ය උපකරණ හදාගෙන බාල දක්ෂවරේ කෝටු ගැලක් කරන අවශ්‍ය වැඩේ කරගන්නේ කොහොමද? ඕක එහි හරි ගිහලා උපකරණ නැහැනේ අවශ්‍ය දේ හදාගෙන එතනින් වැඩේ ගන්න කොහොමද ආන්නේ වගේ Taman තුලම ඒ තැනට ගැලපෙන තන්නැසි නුවණ පාවිච්චි කරලා වැඩේ කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා යණ යන තැන මතුවෙන ප්‍රශ්න වල හැටියට අනුවර්ත වීමේ හැකියාව තියෙනවා මේක නිසා මේකේ දක්ෂකම නිසා මුළු ලෝක ගෝලයේ පුරාම පැතිරිච්ච එකම සතා සතා මනුස්සය විතරයි අනික හැම සතාම භෞගෝලීය කර්ණ වලට සීමා වෙලා තියෙනවා යම් යම් භූවිෂමතාවට සීමා තියෙනවා. මනුස්සයට නෑ. මනුස්සට ඕන තැනක හැඩ ගැහෙන්න පුළුවන්. ඒ ඒක තව ගොක් ಗುಣ කීප ගුණයකින් වැඩෙනවා. මේ සතිය යොදලා කල්ප කෝටි ගානකින් සිද්ධ වෙන මේ අනුවර්තය වෙනුවට සතියෝදල ඒ වෙලාවේ කරන්න පටන් අරගත්තොත් තමන්ට කරදර කරන හැම කෙනෙක්ම තමන්ගේ සතිය තියුණු කරගන්න උදව් කරන කෙනෙක් බාටපත් වෙනවා. එතකොට අර බාධක ධර්ම සාධක බාටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට විතරයි අපි ওই ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන සියුම් ධර්ම වලට තමන් තුළ නොතිබිච්ච කුසලතා තමන් තුළ නැති වෙච්ච ආයුධ උපකරණ ගොඩක් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඒක හෙටට කල් තියමු. අද මේ කියපු කාරණා ටික මෙතෙක්කල් කරගෙන ගිය වැඩේ තවත් සාර්ථකව නැත්නම් සෙල්ලක්කාර විදියට එහෙම නැත්නම් යෝනිසමනස්කාරී යුත්තව කරගෙන යෑම සඳහා තමයි මෙතෙක් අහලා තිබුණු බණත් කරලා තියෙන පරිශන අත්දැකීම්නොත් මේ බණත් එකසේ හේතු ආසනා වේවා හේතු ආසනා වේලා මතුවෙන මතුවෙන දේවලට තමන් තුළින්ම උත්තර සොයා ගැනීමේ කුසලතාවයේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.